තම ඔබලා මේ සංස්කාරයේ නැතිවෙන කුසලීකරණය ලැබෙනවා. ගමන් කරන්නේ දැන් මේ හේතු කරන ඒකට අපේ සංකල්පනා මනෝමය සම්මතය උත්සාහකාරී සත්‍යය මුත් සංඥාකාරී සත්‍යය උදාකාරී සත්‍යය දුක්ඛයෝදාමී පස්පදා සත්‍යය සත්‍යය අනුෝදා ප්‍රතිදාන සත්‍යය සත්‍යය දැනීම පදාවකන්නේ සත්‍යයේ දුක් සංවේ සත්‍යයේ කොට ඇති මේකේ දුකක් තියෙනවා නම් දුක ඇති මේකේ දුක තියෙනවා දුකක් තියෙනවා නම් දුක නැති වෙනවා ඒකේ දුක නැති කෙනෙක් තියෙනවා නම් නැති කෙනෙක් මාර්ගයේ කොටෙන්නේ මේ සයනේ කතා කරන අපි දවසනේ ආර්ථිකත්වය හතර තුනයි සාමාන්‍ය ජනතාව සාමාන්‍ය මොකක්ද කියලා උපසයන් සාපේක්ෂව දායකත්වයෙන් සම්ප්‍රදායික කරුණු සම්දේශයක් වශයෙන් දායකත්වයෙන් විශ්වාසන ආන්දෝලන සෝදන ආදාන මාර්ගයේ බලවත් මනස ඕමකාරක සේවා මේ සතරාන් සත්‍යය කියන්නේ අවබෝධයක් සම්බන්ධයෙන් ඉන්නේ සතරාන් සම්බන්ධයෙන් සෝභාවත් පස්සේ සෝභාවයන් සමහරවය ගන්න නිසා මේ සතරාන් සත්‍යයන් කියන පවස්නාව සෝභාවයන් තුනේ කියන්නේ ඒක තමයි සත්‍යයක් නේද සෝභාව හතර හතර හතර දක්වා තිබෙන්නේ පරිසංවිදා මන්ත්‍රපාලිය පිළිබඳව. ඒකේ පරිසංවිදා මන්ත්‍රපාලිය බොහෝ දෙනෙක් කල්පනා කරන කොටයි කල්පනා කරන්නේ. ජනක මහා සම්මාන සෞඛ්‍ය සේවය දුක්ඛාග සත්‍යයේ සම්පූර්ණ ස්වභාව හතර. ඊළඟට නිවන ස්වરૂපය ජීවිත ස්වરૂපය. ඊළඟට සංඛාපස්සන් දවන සමන් ස්වરૂපය. උපරිණාමස්සන් උපරිණාමයට වෙනස් වූ හේල පස්සන සත්‍යයේ ස්වභාව. සංකතයන් සංකත ස්වરૂපය. මේ අධ්‍යයන කරුණු හැකියාව සබා අතරයෙන් විශේෂයෙන් ඉතාමත් සම්පස්තරයෙන් තමයි දෙන්නේ සත්‍යයෙන් දක්වන සම්භාවය ඒ වගේම මාර්ග සත්‍යයෙන් දක්වන සම්භාවය අපිට මෙන්න ආකාරයේ මානසික අපෝෂණය සිදුවනවා මේ සමාන විකාරයෙන් පුළුවන් කරගන්න ඕන කොන්දේන ඒ සෝපාරණ මාත්‍රකයේ සංයෝග සමාජයේ දෙකකින් ඒකම මොරාමික සියුම් ප්‍රේක්ෂක සිද්ධාන්තයේ ගමතේ මේ කර්මයන් අවබෝධයක් ඇති කරගෙන යන කර්මයන් ධර්මයේ කුසල ඵලයකට පත්ව ගන්නවා. ඵල සම්පූර්ණ පහක් වෙන සමාධිමත් සම්පූර්ණ වෙනවා. මේ විරෝධපත් සමාජ සත්‍යය කියන කතාව නම් අවබෝධ කරගන්න ඕනේ දුක්ඛ සත්‍යය කියන දක්වා කියන කරුණකට තමයි සීලන සෝරු සීලනක්ත සීලන ගැන පාන්නේ සීලන කියන වචනය කියනවා සීලනේ පස් කරනවා ඒකෝ සීලනේ පස් කරනවා කියන කාරණාව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කාමක සරලයි කියන්නේ දුකත් වලින් අපි කොහොමද නිවැරදිව පස්සනාලේ කරන්නේ අපේ ඒ ජීවිතය ඇතුළේ තියෙන විවිධ ආකාරයේ පරිවර්තන තියෙනවා. වාසික වස්තන් පිළිබඳ බාහිර දේවල් වලට අපිට කියන්නේ පස්සන් දෙනවා. ඒ පස්සන් සංකේත විවිධ ආකාරයෙන් තියෙනවා. ඔබ පිළිබඳ නිසා කියන්නේ අදාළ නිසා කියන්නේ තියෙනවා මේ පාපාරා. ඒකයි තියෙනවා. එන දෙයක් කියලා සාමාන්‍ය පොලිසිය විපස්සනා දැක්කම මොකද කියන්නේ නම් මොකද කියන්නේ කියලා සත්‍යය අතරතුරේ සම්පූර්ණයෙන්ම සත්‍යය සාර්ථකව ජීවත් වෙනවා කියන එක තමයි මේ පංචස්කන්ධය කියන්නේ. ඒක සමතර මේ පංචස්කන්ධ ලෝකයේම ඒකාන්ත වශයෙන් තමයි හැබැයි දෙකම මහා වදකේ කපුරේ සහ මාගේ වශයෙන් තමයි තමයි තමයි කරන්නේ තමයි. මේ හැමදේම තේරුම් ගන්නට බැරි වුණාට පස්සේ ඒ කියන්නේ මේක සම්දෙන සෝහාරයට පස්සෙන් එකක් කියලා මේ දේශනා යෝපන්ත සම්බෝධින් සෝපාකාලයන් සමාත දුක් ලබා දෙනාය ඒ උත්තර මනසංග ධර්මයේ තුලින් දුක ඇති කරන නිසා ඒකම දුක් සමුදය සත්‍යයක් වෙනාය ඒක මහා බඩේක මේක මහා කටුලෙක සංවේදන පරමහතර පරම වදකයන් මේක කරගෙන දෙයක් එන්නේ කියන අවබෝධයේ කොහොමද එමෙන්න ස්ථානයේ සංසංග ලෝකයේ ඇලෙනවා මේකේ තියෙන යථාර්ථය දන්නාකම නිසාම සම්බන්ධ පංචස්කන්ධයේ ඇත්තම කොටෙන් ගන්නවා නම් කියන්නේ මේකත් ගන්නවා නම් කිසි කෙනෙකුට බැරෙන්නේ ඒ ගන්නට කමක් තමයි එන්නේ ගම්බලේ හාස්ක කරන්නේ කිසි ආකාරයේ නිසා නැවත නැවතත් මේ ප්‍රයෝජන ස්වරූපයේ දිගින් දිගට දිගින් දිගට නැවත නැවත ඉදිරිපිටින් ආකාරයේ කොරාම අපට අත්දැකීමට තිබේ ඒක නිසා මේ ජීවිත ස්වරූපයේ මනෝ ප්‍රයෝජන ගන්න තමයි සමන්ගේ අන්දස්සකට පිටසහා බලන මේ පරිවර්තනයේ විස්තරකාර ප්‍රයෝජන මේ මේ ආකාරයෙන් අපිට ඇති වෙනවා කියන කරුණ. ඒකට ඒක සමාගයේ මොනිකානෝ විවිධාකාරයෙන් තේරෙන විදිහට විශේෂයෙන් තේරුම් ගන්න මේ ශරීරයේ පවස්ථාගෙන යනකොට පුරුෂයන්ගේ ජීවිත සාධන වලට දුක් හැදෙනවා පිටුන්නා අනාගතයේදී බඳුන් වෙනට තිබෙනවා. ඒකේ දුක් සත්‍යය සම්බන්ධ කරන්නා මේ ජීවිත සූත්‍රයේ තේරුම් ගැනීම මහත් ගුණයි අර දුක් සත්‍යය වලට ගැනීම සඳහා ඒක උපකාරයි. අපේ මුත්තපතියේ ජීවිතයේ තියෙන ප්‍රශ්න කියනවා නේද? දෙවන කාරණා තමයි උත්තර සංකේත පිළිබඳ තියෙන සංකාපට සංකාපයේ පස්සනාවෙන් දැනෙනවා ඉතින් මේ බැඳීම සැලීම කියන එකක් මොන ලෝකසත්‍ය සාමාන්‍ය ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. අපේ මේ සම්මානය කියලා මගේ පොතෝදාවලට මගේ හදවත කිච්චුනා. වාගේ කතා කියන අවස්ථාවට එළලා තියෙනවා. සංසාරක දුරෝ දෙවිසන්තෝ අවස්ථාව සංසාර සම්පූර්ණේ තමයි ඒකෙන් ඒ විදිහේ වටමින් ප්‍රකාශ කරන්නේ. නිරන්තරයෙන්ම මේ කයතුළු දෙවි දෙවියන් කරදිනවා. ඒක අමතරව සමාජයේ පිටතින් මුඛාකාර සංස්කාරයන් ඇති කරදිනවා. ධාර්මයක් වශයෙන් අපි කතා කරනවා අපේ සම්මුතිකා ප්‍රේමයක් නැති නැත්නම් ප්‍රේමයක් සමාන්‍ය නැතුව නැති කියන්නේ නැත්නම් තමයි සාහෘදයේ වස්තුවකට විනාශයක් කරන පරිසරකම් ප්‍රකාරයේ නැතිවම කරන කාරණාවක් සාමාන්‍ය දෙයක් ඒක පස්සේ අසුත්තෙන් සම්මත පොයින්ට් මානසික වෙනවා කියන්නේ ප්‍රශ්න කරනවා කියන්නේ කරගන්න පුළුවන් සමහරව ශක්තිය වෙන අපිට සමහරව අනුකූල දෙයක් සිද්ධ වෙනවා. මේ විදිහට මේ දුක්ඛ සංකේ කියන එක්තරා ස්වභාවයක් ඒක තමයි අපි දවනවා ආවන. හරියට මේ පස්සේ ඉස්සරහට යන අපේ ඇඟ උඩ කියලා කියනවා නම් භාවයේ සිටිනවා අපේ මේ මානසික ධර්මතාවය කියන්නේ නාම ධර්මයන් සැදීමකට පත් කරනවා මේ සුඛපත්යේ විශේෂයෙන්ම ජීවිතය තුළ පත් කරනවා කියන පොඩි සමස්තකයේ දැනෙනවා සිද්ධනවා කියන මේකෙන් පස්සෙන් අභිෂේක සිද්ධනවා ආගය යනවාට පස්සේ ආගයක් පිටිනා බැහැ. ඒක ලෝක සත්‍යය තමයි. ආගය කියන්නේ මේ හැරෙන්න සත්‍යයක් කියලා. ආධින පරිදයිහාන කියන ඔය මන්දිකාන්තර සංස්ථාවක් දැකලා සංස්ථාවක් කියනකොට රාමිකේනාවෝ ලක්ෂණ සංස්ථාවක් දැකලා තමයි ප්‍රකාශ කරේ තමයි ආධින පරිදයිහාන මන්දිකේ රාමෝ දේවෝ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඒ කියන්නේ රාමිකේනාවෝ පස්සේ ඉතින් මේ ලෝක සත්‍යයක් කියන්නේ. ඒක විරාජ ස්ථානයේ මේක පොදු දෙයක් සැපදයක්. මේ කියනවා අත්දැකීම කිච්චනවා දැනෙනවා. ඒක තේරුම් ගන්නවා. විශ්වාසයකට මාත්‍ර බලන්නේ ඒක ගන්නවා. සමාජයක තේරෙන්නේ මේක තේරෙන සම්මාන. මේ දුක්ඛ සත්‍ය කියන සංසාර ස්වરૂපේ නොදන්නා නිසා මේ සංසාරය සත්‍ය විශ්ින්න ඇති කරන සත්‍යම ඒකෙන් පරිණාමය වෙනවා. එතකොට මේ අවිද්‍යාව කියන්නේ. එතකොට පැහැදිලිව තමයි තේරුම් ගන්න ඕන මේ දුක්ඛපත්තු නිවැරදි තැන් සැකකර දෙන තැන් සැකකර දෙන කියන කතාව. මේ දුක්ඛපත්තු මේ පැත්තේ තෝරගන්න අපි මොකක්ද කරන්නේ කියලා තමයි තේරෙනවා. අම්මකට මානසිකම දෙවි පරිණාමයක් ඇති කරගන්න දැනීමක් ඇති කරගන්න සංස්කාරයක් ඇති කරගන්න ඒක නැති කරගන්න අනවශ්‍ය ආකාරයෙන් රාගය කියලා සිද්ධියක් වෙන උත්තරම තමයි ගන්නකොට කිසිදු දුක් විඳවන්න රැදී ඒක තේරුම් ගන්න නැහැ ඒක තමයි ගන්න පුළුවන් එතකොට ඒක වාස්තුවට අත්කර ගන්න පුළුවන් සංකේතයක් මේවා හොඳ දේවල් කියලා හිතාගෙන පුළුවන් නැවත නැවතත් ඒ දෙවියන් වලට සම්බන්ධ වෙන ඒ නිසා සංසාරේ سرکار کی جو ہے سرکار کے قابل تین دنچنا سو روپئے کام ڈاکٹر ساتھ میں ڈاکٹر ساتھوں کا මම කියන්නේ පාස්කෝ ඒකේ තවත් ඔතන දුක සත්‍ය කියන එක දුක කියන එක තමයි සංගතන්නේ. අන්නේ විසින් කරන්නේ. ඒක කියන්නේ. ඒනම් ප්‍රයත්නකන්ත බලන්කන්ත ලක්ෂණ. අනුන් විසින් කළාද සමනුත් විසින් දෙකොල්ලම විසින් කළාද? නෑ ඒකත් මම කියන්නේ. එහෙමනම් උත්තරතුමා කියන්නේ අත්‍යන්තයෙන් අපරම්පරාවක් දුක්ඛම් කියනවා. ඒ කියන්නේ මුලින්ම හේතුප්‍රත්‍යක් නැතුව තමන්ගේ කියන්නේ අනුන් විසින් කරන්නේ නැතුව මේ දුක්ඛ සත්‍ය කියනවා. කියන්නේ. ඊට පස්සේ අනිත් සම්පන්නයි කියනවා. මේ දුක්ඛාරකයේ විදිහට හේතුවක් නැතිව පහළනවා. ඒක තමයි. ඒකත් උදාහරණයක් වගේ එහෙනම් බුදුහාමුදුරුවෝ කරන්නේ ඒක තමයි. ඒක තමයි වෙනකොට අපි මේ දුක්ඛාරකයේ සමුදේශයේ උදේ කතා කරන කතාව. ඒක තමයි කීර ධර්ම කාරණාවක් දක්වන්නේ. සංක සංදෝෂන්දී සමානශීල දුක ඉස්සරහ සංකතේ කියන්නේ ඒකෙන් හටගත් ධර්මතාවය. අනුකතම් අනුමකින් දුකක් කරා ඒකක් නෑ කියන්නේ අනුකතම් දෙකම කරා ඒකක් නෑ ඒ දෙකම කරේ නැති වශයෙන් වෙන වෙනස් ආකාරයකින් ඒකක් දුක්ඛ සත්‍ය කියන්නේ අනිත්‍යත්වයේ අනිත්‍යයෙන් සංස්පාදාන සම්බන්ධතාවය. ඒ කියන්නේ ආකාරයෙන් දුක්ඛ සත්‍ය විස්තර කළා. මේ දෝනකන එකයි. ඒ කියන්නේ මොනම වචන වලින් කොයි ආකාරයෙන් අවුරුදු ගානක් තිස්සේ මුත්තපත් ඉස්සර කරා අවස්ථානයේ යාවිත්තේ එතනයි සංකීර්ණ පංචපාදාන සම්බන්ධතා සිතින් කියනවා දුකන්නේ අනුස්සත් සංවේගයයි ඒකත් මොනවාද කියන්නේ දක්වලා තියෙන පවස්සන් දුක්ඛන් අපස්සන් සංකීර්ණ සංකීර්ණ නාමය ඒ නාමයකට ගන්නවා සම්බන්ධ වෙනවා අවබෝධයේ දුකක් නොකොට මේකම සපස් කියන ඒ සාමාන්‍ය පදේ බලනවා ගන්නවා මොන විදිහට එතකොට මේ පංචස්කන්ධය සංකත කරනවා මේකම නිසා හදගත ගන්නවා නිකම්ම හදගත දෙයක් නෙවෙයි සමා කරා මේ සමා ඇති කරගත්තා නෙවෙයි බොහෝ දෙනෙක් කල්පනා කරනවා මම අකුසල කර්ම කළා මම කුසල කර්ම කළා මම කුසල අකුසල කර්ම වල මුල මේ විදිහට මේ පංචස්කන්ධ ලෝකය ඇති කරගත්ත ඒ පංචස්කන්ධ ලෝකයෙන් කරගන්න කියන්නේ දුක ඇති කරගත්ත එකම සංකල්පෝකයේ යොදන ප්‍රමුඛ නැත්නම් කල්පනා කරනවා මේවා මේ මනසට දේවල් මේ කවුරුත් දේවල් නෙවෙයි උරුමයෙන් තමයි ලෝකෙ කියන්නේ. ඔබට මේ කර්ම රැස් කරන පුද්ගලයෙක් ලෝකේ අන්න තියෙන කර්ම රැස් වීමක්. කර්ම කර්ම කියනවා කර්ම රැස්කන කුච්චේ සීමා සැස්කරන කුච්චේ සැස්කරන තේරෙන්නේ අර දුතු නාම සංස්කාර ධර්මතික ඇතිවි නැති යාම හැර අන්න කරන කුච්චේ ඒක තේරුම් ගන්න ඕනේ. ඒකයි සායන පතන් දුක්ඛ සංකේතය බුදුහාමුදුරුවෝ කියන්නේ. සමාලෝචන ප්‍රතිපත්තාව කියන කතාව කියන්නේ සම්පූර්ණ සමාධිය වශයෙන් බැලදී බැලදී කියන්නේ ඉස්සර තිබුණේ මේ නාම රූප ගන්නන්නේ කරනවා. උසන් ලක්ෂණ කියන්නේ නාම රූප ගන්නන්නේ කරනවා. ඒ නාම ධර්ම යන හේතුව නිසා ඉවේදී නැති නැති යන ඒ හැර මෙතන අපේ කුණ්ඩලේ සාසනය නැත්නම් මම කියලා ගන්න කිසිලු වෙනවා. ඒ නිසායි අර සමාලෝචන මේ දෙකට කරගත්තා වෙන කතාව වැරදි කියලා මම ප්‍රකාශ කරනවා. මේක සංකත වශයෙන් කතා කරනකොට තේරෙන්නේ පරිසරයෙන් දෙකක් තිබෙනවා. එකක් මේ මනස ජීවිතේන ලෝකේ කවර සංකාරේ නැවත නැවත උපදීීමට උපදී උපදී නැවත නැවත ගමන කරන ඒකට හේතුවක් කරුණු ටිකක් වෙනවා තමයි සංකල්ප ස්වභාවයක් තියෙනවා. උපදිනාට පසුව මේ පංචස්කන්ධය පවත්වාගෙන යනවා. එතන සංකල්පය. දැන් උපදිනාට පසුව මේ කාර්යය පවත්වාගෙන යන්නේ ධර්ම කැමති කෙනෙකුනේ ඒ කෝෂිතෝනේ විඳා පාඩේ වලට උපස්ථාන කරන්නේ වහලෝ ඒ කරන්නට ඕනේ. එතකොට මේ ශරීරයේ සංකප්පයක් නොවේ අපිට හදේලක් කරනවා නැත්නම් ඔපාරි කියත් කියන්නේ ඩැමේජ් කරනවා කියන පොතක් ඒ සුදකාරයේ පවතින ඒක වේලාවයි පවතින ඒක පිටපස්සට ආහාර පාන දෙන්න ආදර කරනවා ඒකත් කරනවා මේ ජීවිතේ පුරාණ කරන පිළිතුරු කියනවා මේ තමයි සංකප්ප දුක මේ ලෝක සංස්කාර තේරෙන්නේ මේ සංකප්ප දුක මේ කරන්නේ කොහොමද ඒකේ ආහාර පාන වලින් තමයි දැකලා ගන්නවා අංකත ස්වභාවයේ කියන්නේ හේතුන් නිසා මේක පවතින මේ හේතු අපිට සංස්කරණය කරලා තියෙනවා. ඒ නැත්නම් මේක පවතින. ඒක නිසා දිගින් දිගට දිගින් දිගට මේ අංකත දුක මේ සංකප්පංග භෝකේ සිදෙන සාකල්පන සංකල්පන කියන. පොදුනා දැනෙන්නට බෑ. නැත්නම් මේ කටයුතු කරන දැනෙන්න බෑ. ලස්සන දැනෙන්න බෑ. කියනවා මානවස් පමණ දැනෙන්නේ. අර සංකප්පක දිගින් දිගට දිගින් දිගට පවත්නවා නම් එතකොට මේක තේරුම් ගන්න මේ පංචස්කන්ධ ලෝකෙ තුලින් මහා විශාල සංකල්පයක් අපිට වර්ධනය වෙනවා මේක දුක්ඛපක්ෂයේ කරන සෝදායක්. ඕපස්කන්ධේ පන්නන්නේ අපේ වේදනා සංකේත දුක වේදනාට මේ දුක මුලස්සක් වෙනවා. ඒ දුක වේදනා ලැබීම තමයි ඕනම දේවල් කරන්නේ. ඕනම දේවල්. අන්නේ සමාන්තර මේ දුක නැති කර ගන්න සත්‍ය ලබා ගන්න. අපිට සත්‍ය ලබා ගැනීම කරෝ යම් කිසියක් කරලා සපක් දක්වයි. ඒක නැත්නම් පුළුවන් දේවල් ජීවිත පස්සේ නැවත ඒ සත්‍ය ලබන්න නැවත අර ඒ සත්‍ය බදෙන ඒ කිසික නම් කරගන්න. ඒක නැවත නැවත ඒ සංකල්පක තමයි අත්දැකීම සිදුවේ. ඉතින් මේ පංචස්කන්ධයේ තියෙන සංස්කරණ මේක හේතු නිසා හටගත් සංස්කාරයන් නිසා මේකදී නැවත නැවත පස්යන් මේ කියන පස්යෙන් මේ පංචස්කන්ධේ ප්‍රවැත්මට හේතු වෙන ධර්මයක්. රූපස්කන්ධය වේදන සංඥා සංකාර විඥාන කියන පස්මයි මම කතා කරන්නේ. මේ පංචස්කන්ධයන් පවස්සාන්‍යන්ට හේතු වෙන ධර්මයක් දෙන්නට ඕන. හොයන්නට ඕන. දෙන්නට ඕන. මේක විස්තර සුබකට දුක්ඛත්‍ය පස්යන මේ නිවන මිනිස්සු මේ ලෝක සත්‍ය දන්නේ නැහැ දුකක් වෙන්නේ දුක් සත්‍ය කරස්තුතියක් ඒක මේක සමාන දෙයක් දෙයක් මේක පවස්සන්නේ නැහැ ඒක දිනවලට පුණ්‍ය ආකාරයෙන්ම පවස්සන්නේ නැහැ දැන් පරිපූර්ණයක් කියලා ඉතින් මේක කාර්ය සම්මත කරලා දිනින් සමස්තාරු පුරාම යනවා මෙතන ඇත්ත වශයෙන්ම අවිද්‍යාව නිසාමයි මේ ක්‍රියාදාමය වෙන්න පුළුවන්. මතක් කරගන්න. මේ දුක්ඛ සත්‍ය නම් අවිද්‍යාව උත්තර කරනකොට මොකක්ද කියන්නේ නෑ දන්නේ සමහර විට. දුක්ඛ යනවා දුක්ඛ සංකේ යනවා දුක්ඛ නිරෝධය යනවා දුක්ඛ නිරෝධාමී සත්‍යදාන යනවා නරක දෙකේ අවිද්‍යාව වල අවිපතමාත්මක අවිද්‍යාව කියන ප්‍රශ්නේ එතන දුක්ඛ අපත්තමාන අවිද්‍යාව ගැන දුක්ඛ දැනගන්නේ දුක්ඛ සමුදය ගැන දන්නේ දුක්ඛ නිරෝධය ගැන දන්නේ දුක්ඛ නිරෝධාමී පස්පතාවේ සත්‍ය ගැන දන්නේ ඒ තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ විස්තර කරන විදිහට කියන මේක අවස්ථාව. එතකොට මේ කතරාක්ෂත්‍ය ගැන දන්නේ මේක දුක්ඛ කියලා දන්නේ. ඒක නිසා මේ සංකප්ප දුක තේරුම් ගන්න දෙය සංකප්ප දුකේ තේරුම් ගන්නට මේක මේකේ කරකලා කරකලා ජීවත් කරනවා. ඒක නිතරම කටයුතු කිරීම කරන්නේ බොහෝ දෙනෙක් මේක හරියට අවබෝධ කරගන්න නැති නිසා. ඊළඟට තමයි සංකේතන ඊළඟ ස්වරූපයයි විපරිණාමය. විපරිණාමයේට පස්සේ විපරිණාමයේ කියන්නේ අර්ථකාරක වෙනස් ස්වරූපයකට පස්සේ. අනිත්‍ය සහ විපරිණාමය අතර වෙනසක් තිබෙනවා මේ අතේ. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා. මේ විවන්තනය වෙනස් වෙන ස්වභාවයේ නිසා අර කලින් තිබුණු තත්ත්වය වෙනස් වුණොත්කට පස්සනයකට කියනවා දුක්ඛනා. ඒකට විපරිණාමයට පස්සනය නිරන්තරයෙන් නැති වෙනවස. අපි ලෝක ගහක පොළයක් අතහැරලා දැන් මේකත් විපරිණාමයට පස්සෙන පොළ පාටේ ලමෝරක. ඒක විපරිණාමයට පස්සෙන ඉඳෙනවා. ඉඳලා වැටුණාට පස්සේ කොළේ මොකක් පාටක වැටුණාට පස්සේ තවත් උපනාමයකට පත් වෙනවා. අර දුකට පාට වෙනවා. මේ විදිහට කාර්යාවේ පංචස්කන්ධ ලෝකේ තමයි යන කාර්යය නෑ පුතාරන්න පුළුවන්. මේ පංචස්කන්ධ ධර්ම කාර්යයන් දෙක තමයි සුපස්සේ දැන් නියත නිරන්තරයෙන් වෙන වෙනස් කරන ප්‍රස්තාරය. මේ තමයි විකාරක ඔබේ විශේෂ පොතපතේ ස්වභාවය. اپنی جنگ مخالی جگہ سوچتے ہیں اپنی لا لا بار آیا اور ඒකාන්ත සංස්කෘතිය පහළ කොට සම්පූර්ණ වෙන ස්වරූපයක් පස්සේ අවුරුදු 10 15 වෙනකොට තවත් අඳුරගන්නත් බැරි සංස්කාර කුංජි දරුවගේ සංකේතයෙන් අවුරුදු 15 ඉස්සෙල් කිව්වොත් අඳුරගන්නත් බැරි තරමට වෙන ස්වරූපයක් පස්සේ අවුරුදු 18 ඉස්සෙල් 40 50 60 ආසක ක්‍රමෙන් ගොඩින් ගෙවෙන්නේ ඒවා වෙනස් වෙනස් වෙනස් වෙනස් ස්වරූපවලට පරිවර්තනය වෙනවා. සම්මත දවසේ නැත්නම් ඉතින් පවතුනවා නම් අපිට පුළුවන් දුකක් අපිටම සාපේ වශයෙන් මොකද අපි වශයෙන් ඉතින් කෞෂිකයන් දිලෝකයක් ගන්න එතකොට මොකද නියම ස්වභාවයේ පංචස්කන්ධයේ දන්නවා නම් මේක වෙනස් ස්වභාවයකට පත් වෙනාට දුක්පන්නේ දුකෙන් ඒක මොන්නේ මම මේක මෙතන තමයි දුකෙන් ඒක නිසා ඒක දන්නවා මේ අවශ්‍යතාවය තමයි ඉඳලා ගන්න. අපි ලෝකසත්‍ය බොහෝ දෙනෙක් කරන්නේ සම්දාන කරන වශයෙන් කතා කරනවා. අපි ඒක කියන්නේ ඒක නිසා දරා දුක. ප්‍රශ්නේ දුන් කියලා මොකක්ද කියන්නේ ඒකත් වෙනස් වෙනවා මෙවිලාන සතුටින් නැතුව මේ ලෝක සත්‍යය කරන්නේ ඒකත් වෙන්නේ සතුටෙන් එක්කම කරපුලා නම් ළඟට දුක්පත් වෙනවා ඒක ගන්න කරපුවාම රෝගයට පස්සට රෝගයක් කරන්නේ කියන්නත් එතකොට මේ නිරන්තරයෙන් මේවා වෙනස් වෙනස් වෙනස් වෙනවා තමන් ඕකත් අපිට සමාවෙන් මයිස්ගේ සමාවෙන් කියන දේ තමයි කියන්නේ සමාවෙන් මෛත්‍රී ධ්‍යානයේ පතරස්ස ඉඳලා මොකද දෙන්නේ. ඉතින් නමලා ඉන්නකොට එතන නේද වැඩ කරන ධ්‍යාන ගමන ඔක්කොම ගන්න නැහැ. අපි පොල් සමාධියෙන් නිවසේ ඉන්නකොට ඒකත් වෙනස් කරන්න ඕනේ. අපි ඒක මොකද සමාපත්තිය තමයි දලවස්ථාන කරින්න පුළුවන් නැහැ. ඒකත් වෙනස් කරන්න. මේ නෝකේ වෙනස් නොවන ධර්මයක් නේ. මේ පංචස්කන්ධ දෝෂයේ තුල වෙනස් නොවන එක දෙයක්. කියන පස්සම නිසා. මේ ශරීරයේ පවතින නිසා ඇතිවෙන වෙනස් ස්වරූප. ශරීරයේ පවතින එක නෙවෙයි ශරීරය ලැබුණාට පස්සේ මේක වෙනස් වෙන විදිහට බලන්න පුළුවන්. දැන් කලින් මම කියපු නැති වචනයක් තියෙනවා අර සංකටයෙන් වෙනකොට මේ ජීවිතේ පවත්වාගෙන යන සංකටපරේ පමණයි කතා කරන්නේ. මෙතෙන් කියන්නේ තමයි ඒ කරුණ දැන් අපි නැවැත්ේ. දැන් අපි සංස්කෘතයේ සංස්කෘතයේ සංස්කෘතයේ කියනකොට මේකෙන් හටගත් ධර්මයක්. ඉතින් අපි ඒක බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන තෝරන ඒක මේකෙන් හටගත් දෙයක්. ඉතින් මිනිස්යා විපරිණාමයකට වෙනස් රෝගයක් පත් වෙන ධර්මයක් වෙනවා. ඒක නිකන් නෙමෙයි. මහා දුක් විඳලා දුක් විඳලා භාවනා කරලා කොහොමද සමතවත් වෙනවා. කරගත් ධ්‍යාන ප්‍රදානන්නේ ධ්‍යාන උපදවස් උද්දමනය කියන්නේ. ධ්‍යාන මෙතනලා පවස්ථාගෙන යනවා රාගදෝ සමාවාමී පිළිසිත ධ්‍යානන ඒක තුනක් සාමයෙන් සිත මුදාගෙන නැවත ධ්‍යාන උපදවස් කරගන්නවා. මේ විදිහට මහා සංකත ටිකක් මුදලා මුදලා මුදලා නැරඹ මොහොතේ ඒ මහාන කිච්චේ අරමුණාට පස්ව පන්නයි එකක් මොකෙත් කියන්නේ. ඒක අන්තක දුක. ඒක වශයෙන් කියන අන්තක දුක. ජීවිතේ නිකන් ජීවිතේ පුතක් කියන උදාහරණ පුතක් බොහෝ තැන බොහෝ කරලා කරලා ඒ නිරන්තරයෙන් පුතක් කරන එකක් සැපක් නෙවෙයි. දුකින් කරන්නේ කියන්නේ මාස්කන්තේ ඇවිල්ලා ඉන්න සත්‍යයකට පුතක් පුතක් කරන එක සැපක් නෙවෙයි. ඒක දුකක් වශයෙන් දෙන්නේ. ඉතින් මාස්කන්තම මේ පැරිය ජීවිතේ කොහොමද? කොලින් යන්නේ කියන්නේ ඒක ලෝකාදී ตราภาพอะไรในชาติเกิดเป็นคนดังขังเกิด ඒක නිසා එතන සංකත ස්වરૂපයේ එකක් කියලා නැවත නැවත උපදවන්නේ. මිනිස්සෙක් අතරින් උපදවන්න දැක්කම උපදේශන ගන්නේ පුස්තකයන් දැන් මොකද සිද්ධාර්ථක පුස්තකම් කරන්නද? ඒවා මිනිස්සෙන් අතරින් උපදවන්න තියෙන සංකල්පය. දැන් මෙතන තියෙන විතරාමයේ ගැන කතා කරනවා. මිනිස්සෙක් අතරින් උපදවන. දැන් මේක මරණ ජීවිතන් නිවිලට විපරණාමයට පස්සේ යනවා. මරණයෙන් පස්සේ මරණයෙන් පස්සේ පහළ වෙන සිද්ධාර්ථ සමහර විට ප්‍රියකලවලට ඉන්න අත්‍යන්ත යාසිතේ උපදෙනේ දැක්කේ පොත්පත් වෙනස් වෙන්නේ පස්සෙන්. දැන් සම්මානයක් එක්බාරපත් වෙන නැත්නම් තීසංගත කටේ කියන සංවේගක පරිණතයෙන් අපේ පස්සට මේ දුක් සත්‍යයේ ස්වභාවයේ බොහෝ දෙයක් ගන්න සඳහන් වශයෙන් මානසික වශයෙන් සුදුසුකම් ඉන්න පුළුවන් කියලා හිතාගෙන මහා ලොකෝට හිතාගෙන කටයුතු කරනවා. ඒක දෙයක් නෙමෙයි සත්‍ය වශයෙන් වීම. අද මහා දෙවියන් කියන පුරාණ විද්‍යා සම්පන්න වෙන පුරාණ ගමන් කරන ආරෝපණ දෙවියන් කියන පුරාණ ඒක එතනින් මුදලක් හේත ලෝකයේ තේ දාස්මකින් වලකීම හේත සම්පන්න දෙයක්. දැන් මොන බුදුහාමුදුරුවෝ ස්ථාපනකට ගමන් කරනකොට ආනන්ද සම්බුද්ධික ඉන්දියක් දැකලා තියෙනවා. මොකද යන්න තියෙනවා මොකද යන්නවා තියෙනවා. අර ඉන්දියෙන් බලන්න ආනන්ද. මේක මේක බලයන් කාලයක දුරදී මෙයා බක්ම ලෝකෙක දාස්මෝ. ඒ කියන්නේ දෙපළගෙන් ගෑනියෙක් කියලා දැන් මොකද ඉන්දියෙන් කියලා ඉඳලා ඉන්නේ බලන්න. ඉතින් මේ විදිහට වෙනස් ස්වරූපයකට පත් වෙන මනෝමය සතු මේක මහා ප්‍රධාන දෙයක්. ඒ කියන්නේ අන්න දවසම එකම දෙවියෙක් වශයෙන් ඉන්න පුළුවන් නම් දක්ෂයෙක් වශයෙන් ඉන්න පුළුවන් නම් දවස් නම් මොකක් පුලේට ධනධම් සංකල්පයිත මනුස්ස ලෝකයේ තියෙන පුළුවන් අස්ක්ෂයක්. නමුත් මේ වෙනස් වෙන තමයි අසෝ කරලා අසෝස් වෙනවා තමයි සතු දේවල් වෙනවා තමයි පංචස්කන්ධ ලෝකයක් වෙනවා ඒ වගේම බැලුනක් පස්සේ නැවත නැවත වෙනස් වෙන ස්වරූපයක් පත් වෙනවා. මේක තේරුම් ගන්න තමයි තේරෙන්න මේ දුක්ඛ සත්‍ය කියන එක කොයි තරම්නම් ගැඹුරින් තේරුම් ගන්න කරුණක්ද කියලා. එතකොට මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳ අක්ෂරකටලක් දක්වා තියෙන ස්වභාව හතරක්. දුක්ඛ සත්‍ය කියන එක සංකතක් සංකල්පයේ තියෙන සීගල ස්වභාවය කියන්න. උඩ පරිසරයේ සංකාපකෝරේ තවන සාමකෝරේ ඊළඟට සංකල්ප ස්වභාවයෙන් ඒක නිසා හටගන්න ආදන්තය කියන රූපකෝරේ ඒ වගේම විපරිණාම මාත්‍ය විපරිණාමයේ වෙනස් වූ ඒකට සම්බන්ධ වස්තන ගැටීම් සෑගෙන බුද්ධ ස්වභාවය. ඒ හතර ගැන දැන් කතා කරන්නේ අස්තර සමුදේ සත්‍යය තමයි හතරක් දක්වා. සමුදේ අස්තර ආසුනස්සෝ දහනස්සෝ සංඝෝදස්සෝ පනිපෝදස්සෝ කියලායි දක්වන්නේ. ආ දුක්ඛ සමුදේ සත්‍යය ගැන මම දන්නවා බොහෝ විට බුදුහාමුදුරුවෝ දේශනා කරන සංස්කාර නිසා කාමයෙන් අවිද්‍යාව කියන සංඥාවක් අවිද්‍යාව තමයි මේ අවිද්‍යාව සංඥාවේ කලින් නිසා තමයි දුක්ඛාඥා තමයි මේ දුක ලබා දෙන නිසා දුක්ඛාඥා කියන කාරණාව බොහෝ විට සංඛාන සංස්කෘතිය නිසා සංඛාන එතකොට අවිද්‍යාවත් සත්‍යකම කියන වචනේ දැක්කම සංයෝගය. එතකොට මේ දුක්ඛ සංකේතකයේ කියනවා ප්‍රකාශ හතරක් ආනුෂංගිකව සාමූහිකනේ කරන ආලෝකනේ කරනවා කියන්නේ ප්‍රශ්නනවා රැස්කරනවා මේ රැස්කරන්නේ මොකද්ද සංස්කාරනික රැස්කරන කුමක්ද සංස්කාරනික සංස්කාරය කියන්නේ කුමක්ද අවිද්‍යාව අවිද්‍යාව නිසා මේ රැස්වීම සිදු කරනවා සංස්කාර නිසා මේ රැස්වීම සිදු වෙන මොනවද රැස්කරන්නේ ලෞකික නොයේ ඒවා රැස්කරනවා රැස්කරනවා රැස්කරනවා මේ රැස්කරන්නේ මොකද්ද සංහාර නිසා රැස්කරන කොමත් ඒකට සංහාර නිසා සංහාර කියන්නේ කොමත් ඒකට අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා මේ රැස්වීම සිදු කරනවා සංහාර නිසා මේ රැස්වීම සිදු කරනවා මොනවද අපි රැස්කරන්නේ ලෞකික නොයේ ජීවන රැස්කරන ගවන දරුවන් එතනම් විලමුදල්ලා විවිධ දේවල් රෝගස් කන්න මාදී සම්පූර්ණ සංස්කාරයේ සංස්කාරයේ නොයේ ජීවන රැස්කරන เอกสารมาที่สั่งเราโอ้ยจะเป็นความสามารสายทั้เตียงนร่างกายเรา නිසා අපතර අපි රැස් කරනවා මොනවද කුසලා කුසල කර්ම රැස් කරනවා සංහායකය කරන සංහාව වල අවිද්‍යාවයෙන් කරන අවිද්‍යාවක සංස්කාරක මොනවද ප්‍රකාශ කළා සම්පාරේ දැන පටන් ගන්නකොට අවිද්‍යාව නිසා අපුණාම සංකාර අවිද්‍යාව සංඥා සංකාර අවිද්‍යාව සංස්කාර අවිද්‍යාව සංස්කාර කරන සත්‍යම රැස් කරනවා කුසල රැස් කරනවා කුසල රැස් කරනවා මේ සංහාව නිසා අවිද්‍යාව සංස්කාර අවිද්‍යාවෙන් ඉතරනේ ඉස්සෙන් ඉඳලාම මේක සුවපත් කරගන්න කරන්නේ. ඒකේ උත්සාහක සම්රස් වීම සම්බන්ධ සත්‍යතාවම තිබෙනවා. ඒක නිසා නැවත නැවත කියන්න පුළුවන්. අවිද්‍යාවත්‍ය සංස්කාරයන් සම්බන්ධ විඥානයේදී ඒ නිසා සංස්කාර කියන දායක නැවත නැවත තිබෙනවා. දුක් සම්බන්ධ සත්‍යයෙන් මේ සංස්කාරය ඊට වඩා වැදගත් කතාවක් කියන සම්බන්ධ සත්‍යය. සැත්තරන්නේ මොනවද සංස්කෘත සංගදනයන් කරන්නේ ඒක දාර කලින් කියන වටවලක් දැම්බුනේ මේ සංඥා නිසා විඥාන නිසා සංස්කාර සංස්කාර කරන්නේ සංස්කෘත සංගදනයන් කරන්නේ උදාහරණ ලෝකේ රූපං රූපස්කාය සංගතන සංකාරම් වේදනම් වේදනස්කාර සංගතන සංකාරම් සංඥා සංස්කාර සංගතන සංගතන සංකාරය සංස්කාරම් කාය සංගතන සංගතන විඥාන විඥානස්කාර සංගතන සංගතන දූරත්‍ය මම මගේ කියලා හිතාගෙන මම ඒකට ආශා කරන ඒක පාදාන කරගෙන රූපේම රැස් කරන රූපේ ලැබෙන්න තියෙන දේවල්ම රැස් කරනවා. වේදනා සංඥා සංකාර කියන සුසංස්කන්ධයෙන් මනෝ මනෝ ක්‍රියාවන් ඒකට ආසකරණය උපාදාන කරගෙන මේ වේදනා ආදී සංකල්පයේ සුන්දරම් යන්න රැකගන්නා මේවා ලබා ගැනීම කියන දේවල් කරනවා. ඒකත් කියන්නේ සංකල්ප සංකල්ප අකුසල් කිරීමේදී සංස්කාර ගන්න කරස්කන්න. ප්‍රසාරක සංස්කාරයක් කියවට රැස්කලා. සත්‍ය වශයෙන් සංස්කාරලා. උදාහරණයක් කතා කරමු. අපි කොතරම් බම්පතර පාඩම් කියන අන්තයේ මෝඩි පූජාවක් කියන දුන්නා කියනවා. කොතරම් කරනවා. මෙතන දැක්කම කුසල සමානවතර වන්නේ කන්දස්සන්නේ කුසල කරනවා කියන කන්දස්සන්නේ කන්දස්සන්නේ මොනවද? එතන ඒ වගේ පූජා කරන අපි දැන් සම්පූර්ණ කරන සම්බන්ධව සුඛ වේදනාවෙන් යුක්තලා වේදනා සංඥා කියලා. නැත්නම් සුඛ වේදනාව කරන වේදනා සංඥා දැක්කේ. එතකොට එතන නම් බෝධිය මේ මාර්ගයෙන් පහනාදී සංඥා වලවල තියෙනවා. සංඥා කොටස් දෙකක් තියෙනවා. ඊළඟට ඒ බෝධි පූජා කියන්නේ කොටස් පාස්තික කයිතික ධර්ම රාශියක් විතර ගන්න යනවා. ඒ දාර්ශනික බන්ධන ඔක්කොම සංස්කාර කොටස් ඇතුළත් තියෙනවා. ඒ බෝධිඥාන කියනකොට ඒ ඇහැට රූප දැකලා ඥාන ඇතිවෙනවා ඒ ආකාරයෙන් කියනකොට සෝත ඥාන එනවා. ඒ එනකොට සෝත ඥාන එතන කියන්නේ මාර්ගයට දාන ඥානයක මේ ආදීයට කාරණේ ස්පර්ශන කාර්ය ඥානය කියලා මානසික ඥාන ස්පර්ශන කොට මානසික ඥානයට විඥාන සංදැක්කේ. ඊට අමතරව මේ රූපස්කන්ධය කියන්නේ නාමස්කන්ධය ආකාරයෙන් වේදනා සංඥා සංකාර වේදනා කියන නිසාම මේ නාම ධර්මයන් නිසා පවතින චිත්තද රූපයන් පහළ වීමක් වෙනවා රූපස්කන්ධය පහළ වෙනවා. එතන රසස්කන්ධයේ පංචස්කන්ධ ලෝකයක්. ඒකේ පංචස්කන්ධ ලෝකයක් ප්‍රස්තර කොගෙනාට එහි විපාකයක් වශයෙන් අනාගතයේ ලැබෙන්නට ඕන දැක්කේ යුතුවන්නේ අනුකම්පාව ලෝකයක්. ඒකවල දෙයක් ඔබේ අපිට ගමී පන්දස් සම්බුදාන්න ලැබෙන්නේ සංස්කෘතන තමයි. සංස්කාර ගන්න ඕනේ තමයි. අපේ රැස්කරන සංස්කෘතන පන්දස් සම්බුදාන්න යනවා. ඉතින් සංස්කෘත සම්බුදාන්න ලැබෙන්නේ ලැබෙන්නේ මේක හේතුනේ මේ දුක්ඛ ශක්තියේ වෙන ස්වરૂපේ ස්වභාවය. මේක දුක්ඛ ශක්තිය කියන ආධිමන ස්වරූපයේ දැක්කම ස්වරූපයේ නැක කියනවා මේක කියන්නේ විස්තරණය කල්පනා කරන්න කල්පනා කරපුවාම වඩා වූදී. ඊළඟට දුක් සංදේශය කියනවා නිදානස්ත. නැවත නැවත සංස්කාරයේ උපදවන ස්වරූපය. මේක තමම පැහැදිලිව ප්‍රායෝගික වශයෙන් අත්දැකීමකට පුළුවන්කම තිබෙන්නේ රහස් වූ කෙනෙකුට පමණයි. දකින්නට භාවනා කරන දකින්නට ඒ කියන්නේ නැවත නැවත මේ අවිද්‍යාව නිසා සංහාවයකට වඩා දුක්ඛාවිද්‍යාව කියන්නේ පොතසමදී ඒ අවිද්‍යාව නිසා නැවත නැවත ඉපදීමේ කොහොමද දෙන්නේ කොහොමද ඉපදීම අවිද්‍යාව නිරෝධීම නිරෝධන්නේ කොහොමද කියන්නේ සමහර මානසික බලන කෙනෙක් අවබෝධ කරගන්න සත්‍යයක් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් අර සත්‍යයක් වශයෙන් බලනවා කියන එක තමයි දැන් ඒක මෙයාට අවබෝධ කරගන්න බලන්න මේ දුක්ඛ සංදේශකයේ කියන මේ ස්වરૂප මොකද්ද ආයතනක නිදානක් නැවත නැවත උපදින්නට හේතු වෙනවා මේ අවිද්‍යාව කියන නිසා මේ ලෝක සත්‍ය සංඥාව සංඥාය ඇති කරනවා මේ පංචස්කන්ධ ලෝකයේ මේක නම් මගේ කියලා ආකාර කරනවා. බාහිර පංචස්කන්ධ ධර්ම කියනවා ජීවි දේවා සංජීවි දේවා මේකට ආස්ථා කරනවා. මේවා ආදාන කරනවා. මේවා පවතින එක හොඳයි හොඳයි හොඳයි කියලා ආකාර කරනවා. මේ බාහිර සංජීවි කියනට ආස්ථා කරන පවාසාව කියනවා. මේක වඩා කුඩු ස්වභාවයක ලැබීම උපදින්න තියෙනවා කියන අවස්ථාව කියනවා. ඊළඟට මේ කුසල කර්ම රැස්කිරීමට ආස්ථාවක් තමයි සිදුවේ කියන මේවා අපට අත්දැකීම් මේ කතා කරගෙන ඒ කුසල කර්ම පිළිබඳව කුසල කර්ම පිළිබඳව පවතින. ඊළඟට මේක මානමගේ කියලා උපාදාන කියන කුසල අකුසල කර්ම පිළිගෙන සංහාරණය කටයුතු කිරීම උපාදානය කිරීම සංකාරය අල්ලාගෙන සිටීම ආදී කර්ම නිසා ඕනම අවස්ථාවක තියෙන අවිද්‍යාව. මේ කර්ම සිදුවන පවස්නා සාකල්ම ඒකේ පිටකොනේ සංස්කාර ධර්ම ගැලීමක් කියනවා. සංස්කාර ධර්ම කියන්නේ සිතිවිලා විතර සංස්කාරය. ඒ සිතිවිලම කරා යන්න තිබෙනවා. මේ සිතිවිලම කරා යන්න තිබෙනකොට මරණ මොහොතේ සිටේ පස්සනනම් මේ ගලා යන්නේ උදන්තරයෙන් සිටිනී කියන මරණ කොට එකපාර නැවතිනේ. මොකද ඒක සුබතරයක් මහා විශාල සංසාරයක් බලන්න යනවා වගේ උදාහරණ කියලා කන්දගෙන පහළ වෙන ගණනාවක් වගේ ඔබ කරන්නේ කරන්නේ යනවා. පාඩමේ ගංගාව දියලවා කරන සත්‍යයක් නෑ දැනුනේ. ඒ ගැලියාමේ ගලායාමේ සිතුවිලි පරම්පරාවන් ගලායාමේ සත්‍යය පිළිම නිසා මේ දෙන්නේ අවිද්‍යා සංහා පාඩ කියලා තියෙන නිසා ඔන්න මෙතනින් කොට වෙනකොට මම සම්පූර්ණ සහයෝගය දෙලා තමත් දැනගන්නවා ඒ සිතේ පුණ්‍යන්නේ දැක්කද. එතකොට මේ සංඥාව නිසා මේ අවිද්‍යාව නිසා නොවිශ්වාසයෙන් නැවතතම හිතීම සිදු කර දෙනවා. මේ දැක්කම හිතෙන ඉතිරිය සිදු කර දෙන ස්වභාවය සංඥාවේ තියෙන ඉස්සරහ බද්ධ ඉස්සරහ ලක්ෂණ. මේක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට ටිකක් අපහසු වෙන බව තමයි අවබෝධ කරගන්න බලන සංහාවකලින් නැවතන උපලවන්නේ කොහොමද කියලා. ඕනෑම කෙනෙක් ගැන සම්පූර්ණයෙන් කතා කරනවා. අපිට සංහාවෙන්න පුළුවන් අපේ පාමිච්චාකාරය. මේ ඉන්නේ ගන්න ගන්න. අපේ සංහාවකේ යම් කිසි කරකම් කරනවා. සත්‍යයේ සංකාරයන් කර්තතාවකේ සංහාවය. ඒකයි අපිට ගන්න ඒකත් ඒ සංහාවකේ සුදුසු සුදුසු වෙනවා. ඒකට ඒකවත් අදවසේ තේරුම් ගන්නවා. ඊළඟට අපි තමයි දිව්‍ය ලෝක උපදින්න සංඥා නැත්නම් ආශ්‍රව උපදින්නට බවේ සංඥා නිසා පුතරක් පුතරක්. මේ පුතරයන් මරණ මොහොතේ පස්සම ආශ්‍රව උපදිනවා. ඒ ඉපදෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගැනීම යනවා. දැන් සංඥාව කියන්නේ නැවත ඉපදීම වෙනදින්නේ කොහොමද? නැත්නම් සංඥාව වෙනදිනා ඉපදීම නිරූපණය කොහොමද කියන කාරණාව සමහර මහත් පරිමාර්ථයේ තේරුම් ගන්නට බැහැ. අවදානික කරන්නේ අවබෝධ අත්‍යවශ්‍යක අත්‍යවශ්‍යක යම් දෙකින අත්‍යවශ්‍යම මාර්ග බලන්න පුළුවන්කද? ඒකෙන් තමයි තමයි සාධිකවකට බලන්න මේ පුත්‍ර සංදේශාත්මක කියන පොරොත්තුම පද නිදානක්ෂම් නැවතනකොට සංස්කාරයේ උපදමනය ස්වභාවය ඊළඟ තුන්වන කාරණාව සංයෝගය. මේ දුක්ඛ සංදේශයේ දෙනදී සතිය ප්‍රෝහාරය තමයි ගැටයක් ගන්න පුළුවන් සම්මෝහණය ගැන ගැට ගන්න කලින් අපි ග්‍රහණය කරනවා අරකේ කල්ලා ලනෝකින් උසම් ගැට ගන්නවා එක ගානකින් ගැට ගන්නවා මදි කියලා විතර ඒක විතර තවත් ගන්න අපර අපුරු දඩක් ගැට ගන්න එකක් තමයි එක පැත්තකින් විතරක් දෙන්නේ ගැටි කරනවා කියලා අනිත් පැත්තට තමයි අය කොහොමද ගැටෙන්නේ ඒ අසාරද ඉන්නේ බඩයි විදිහට මේකෙන් කැටි කැටි කැටි කැටි මේ විදිහට සංස්කාරයේ කොටස් අරගෙන ලෝකසත්ය ගැටෙනවා කියන සංස්කාරය නිසා මේකට මම කොහොමද කියන්නේ මම කලින් දැනගෙන කියපු කතාවක් අපේතම හෝ අපේ වටේට ඇටයක් දාලා මේ දෙලුම් කටවල් හයක් දාලා බොල්ලා බොල්ලා බෙල්ලා ඈතින් ඉඳලා මිනිස්සු හය දෙනෙක් අර අපාදල දෙල්ලම කියන අනුභවයේ ඒ වගේ ආයේ අදිනවා මේ පැත්තේ කට්ටියක් සම්පියගෙන මේ අදෙන්න දෙන්නේ අල්ලගෙන ඉන්නේ ගන්න දෙන්නේ ඒ වගේ මේ තමයි වටේ බෙල්ලා කියන සමේ ගොඩවල කියන ඒකන අල්ලගෙන මේ සුත්‍රය නෑ කරවෙන්න තියෙන්නේ ගොඩක් සම්පූර්ණ නෑ අරයන් දැනෙන්නවා කියන මිනිසා දෙන ප්‍රතිපත්තිය නියමම් කියලා තියෙනවා. මොකද දෙන්නේ? පරණීසු අදින්නා දෙන්න තමා කලින් අල්ලාගෙන ඉන්නේ නිවිති නිවිති කරතරන් සිටින දෙයක්. මේක මේ සුත්‍රයේ තියෙන. ඒ නැති නිසා තරතරන් නෑ කැලෙන්න දෙන්නේ කියලා. ඉතින් මොකද වෙන්නේ මෙයා මහාවිතාල දුකකටපත් වෙනවා. මේ දුකටපත් වන්නේ මේ අල්ලාගෙන සතින් ඉන්න එක නිසා කියලා ඒ මොනවද කියන්නේ තේරෙන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ. අපි කවදාහරි දවසකදී මේ පුද්ගලයාට තේරෙනවා මම මේ අල්ලාගෙන ඉන්න නිසා තමයි ඔක්කොම දුකමද ඇතුනේ. මම මේක අත්දැකගෙන බැදී ඉවරයි. මේ විදිහට මේ අවබෝධය ඇති වුණාට පස්සේ අපි හතර ගියා අල්ලාගෙන අත්දැකීම් කිසි කිසි අල්ලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අර මොකද ගැට කියලා අදින. අපෙන් දැනෙන සමාහකයේ දී ඇති මේ වල විශේෂ නිකේනවා. අර ඇදගෙන ඉන්න මොකද ඇත්තට දී කියලා යන ඒක කියන්නේ. මේ අනුකට්ටේ දේරු කියන සඳහා මානෙක උපමා. එතකොට මේ සංඝ කියන්නේ සංස්කාරය යනවා දැන් කරලා දැඳලා තියෙනවා. මොනවාද මේ වෙන්නේ? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයත් අදින කුද්දලයා තවක රූප ශබ්ද ගන්ධ රස පොට්ටන්ත ධම්ම කියන හය. එනද රූප කන ශබ්ද නාසය ගන්ධ රස දිව රස කාය ස්පර්ශ මනස කියන ධර්ම ආරම්භය. මේවා මේ අධ්‍යාත්මික බාහිර ආර්ථ මේවා මේ ලෝක සංස්කාරයන් කෙරෙහි ආශාවෙන් සංහාම දුක සම්පේ ආශාවෙන් ආශාවෙන් කියන සංස්කාරයෙන්ද ආශාවෙන්ද මනෝමන අයිලගෙන ඉක්මන කරන්නේ මේක මහා සපම් මේකම දෙයක් අර ළමයි කියලා කියන්නේ කොහොමද බොහෝට සංස්කාරයෙන් ගැලපෙන පුළුවන් කමක් නැහැ. සම්මේපස්සේ ප්‍රෝෂේ තමයි සංස්කාරයේ කල්මුණ ගැට ගන්න. මේ ගැටෙන්න පුළුවන් අදකින් වන නිහන අපි දැන් හිතනවා මිනිස්සේ වශයෙන් ඉස්සෙල්ලා අපි කියන උදාහරණ. හේත ලෝකයේ කියන එක මහා නරක දෙයක් වෙනවා හරිනේ. හේත ලෝකයේ මේ අය කවුරුත් පස්සේ ඥාන මිනිස්සේ වශයෙන් ඉපදෙච්ච කෙනෙක්. ඒ හේත ලෝකේ අපි මිනිස්සේ වශයෙන් දැන් මිනිස්සු ජීවිතයන් ගැන කතා කරන්නේ ආසයි. ඒ හේත එක නරක දෙයක්. ඒ ජීවිතය. ඊළඟට අපි අපාය මහා නරකයි කියන අපාය කියන්නේ ඒ ජීවිතය අල්ලගෙන ගෙනනවා මේ අපායට පස්සේ. තේක්ෂණ ගත්තා කියන්නේ කොහොමද කියලා අපට කියලා සම්පතියක් කියලා කල්පනා කරලා අපි වාසියෙන් දැන් හොඳ නැහැ කියලා හිතන්නේ නමුත් තේක්ෂණ වල සත්‍යයක් කියලා එකතුනා ඒ සත්‍යය පන්දස්සල් දෙකේ අල්ලගෙන දැක ගන්නවා. ඒකයි දුක සංදේශ සත්‍යය කියනකොට කියන්නේ රාජින් සංනා කොමබයි කානන්දතාව සාගත සත්‍ය සත්‍යාඥානදී. මේ කියන එන්නේ එතකොට මේ සංකේතකත්වය නිසා මේ විදියට ලෝක සත්‍ය සංස්කාරයේ කල්ලා ගැටගන්න කාමකමේ ගැටගන්න ලෝකතරේ ගැටගෙන අනුකමේ ගැටගෙන දෙස්සේම කල්ලා ගැටගෙන විශ්වණිය කරලා මේ අරහත්කාර නිසා බාහිර ආතන මොන කියලා හිතාන මගේ කියලා හිතාන ආසාකයන් හොඳයි කියලා හිතාන මේක සත්‍යත්ත පක්ෂමනේ තමයි දෙකේ කියලා හිතාන කල්ලා විශ්වණිය කරලා කල්පෝෂියාදාන මෙතන ඒ ක්‍රියාදාන මෙතන සාකච්ඡා දුක් සංදේශයක් නැවත නැවත නැවත කරලා යනවා. මේ ආකාරයේ දුක් සංදේශයක් තියෙන ආයතනයේ සංයෝගත රූපය දැන් කමිටුමක් ආයතන නැත්නම් ආයතනය රැකගන්න විදාරක්කන මේ නැවත නැවත ඉදිරියෙන් හේතුන් වස්තන් වගත්තන මේ අපි යන්නේ ලැබෙන්නේ. ඊළඟට අනුභවය මේ දුක්ඛ සත්‍ය සත්‍ය කියන ඊළඟ ස්වභාවය තමයි සංස්කාරයෙන් ගැලවෙන්න නොදී බාධා අනිබෝධය. ඊටම දෙන්නේ භාවනා කරලා නිවන් යන්න ඕනේ කියලා කටයුතු කරගෙන යනකොට කොමුණ සංස්කාර සංස්කාර භාවනා කරලා සංස්කාරයට වුණා ඊට පස්සේ මේකලා එහෙනම් අර සංස්කාරයෙන් තමයි ඒක කටයුතු කරන්නේ භාවනා මාර්ගයෙන් පිටපත් සමහර වෙන භාවනා ගන්නකන් ගන්නවා මේක දාගන්න ඕක තමයි කියන්නේ කරන්න බැරි දෙයක් පාඩක භාවනා කරන මනස මොකද වෙන්නේ පස්සෝ සංහාවක් ඇතිවෙනවා සියලු වෙන දැනයක් ගන්න ඕන දරුවෙක් කෙනෙක් කරුවොත් මොකක්ද නරක නැහැ කියලා මොකද අක්ෂය අන්න ආහත පස්සේ මේ විස්තරයෝදනාම පරිපදාක සත්‍ය වඩනකොට කියලා ඒක පරිපෝදයක් ඒක නිවන් මඟ ගමන් කරන පුද්ගලයාට පරිපෝදයක් කරන නිවන් මඟේ ඈතට ඈත් වෙන විස්තරයක් නැත්තම් සමාතරයක් නැත්නම් සබා මේ මොන ජීවිතේකම නැවත ඇති නොවන ආකාරයෙන්ම අයින් කරනවා. ඉතින් මේ සංකේතකයේ තියෙන මේ විශේෂම දේවල් පානාවක් මේ අතීත සංකේතකයේ තුලින් අපේ නොදැන කියන දැන මාර්ගයට පරිපූර්ණයට දෙනවා පාදා කරනවා අපි මාර්ගයෙන් ඈත් කරනවා නැත්නම් අපි මාර්ගයේ යන්න කරනවා සමා කරනවා ප්‍රමාණයේ කියනවා කියන කාරණාව තේරුම් ගන්න. මේක පහසෙන් මෙයාට තේරුම් ගන්න කොහොමද දෙන්න තෝරන මේ අන්නාවට පස්සේ තේරෙන මේ සංසාර ගමනේ ගැලවීමට යන මාර්ගය කෙනෙක් පිටපන්නවද නැත්නම් ප්‍රමාණයට කෙලවෙනවද කියන කාරණා. මේ විදිහට සංකේතයක් වෙන ගන්න තියෙන කර්ම හතරක් අපිට කරා. ඒක දුක්ඛපත්‍ය ගැන කර්ම හතරයි සංයෝගපත්‍ය ගැන කර්ම හතරක් සම්බන්ධ කරලා අනිත් කර්ම ගැන කියන්නේ අපි වෙනවා නේ ඒ කර්ම මතක් වෙන නම් වශයෙන් මතක් කරලා මේ දේශනාව මෙතන සඳහන් කරනවා. මේ දක්වා කියන කරුණ වල එක් සාරාංශය දැන් කියන්නයි කරුණු මතක් කරන්නේ. ප්‍රථමයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳ තියෙන ස්වභාවයන් හතරක් අපි කතා කරනවා. ඇයි අපි මේ ප්‍රබහයන් තේරුම් ගන්න කියන්නේ මේක අතරාන්ත සිතන්නත් කියලා පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඇයි මේක පැහැදිලි අවබෝධයක් පවත්වාගෙන අපිට නිවන් දකින්නට නම් අතරාන්ත සිතන්නත් කියලා පැහැදිලි අවබෝධයක් තිබෙන්න ඕනේ. අතරාන්ත සිතන්න අවබෝධයෙන් තමයි ලබන්නේ. ඒ නිසා මේ අවබෝධය පැහැදිලි අත්දැකීම නිසා මේ ප්‍රබහයන් තේරුම් ගැනීම අපේ වටිනවා. ඒක සුදුසු කියන කාරණා මුලින් කියලා තමයි දේශනා කරන්නේ. ඒකට දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය වෙනවා. මේ සම පිළිවෙලක්ම නිදමනය ස්වභාවයකට පත් කරනවා. සංකප්පයන් මනසට ස්වභාවය. ඒ තමයි සංකප්පයක් තමයි සංකප්පය. සංකාරක සංජාවනවා සාමනා කුෂ්ඨනා විච්ඡනවා කරනවා. ඒ වගේම විසමනා සංකම්පනක් වෙනස් වූකොට පරිවර්තනය යනවා. සංකේතයේ කියන කර්ම හතරක් කියනවා. ඒක ආනන්ද සංකප්ප කරනවා. සංහරස් කරනවා ලෞකික දේවල් රැස් කරනවා නොයෙක් ආකාර දේවල් මේ ආකාරයෙන් රැස් කරන උත්තර සංස්කෘතිය ලෝකයේ රැස් කරනවා ඒක තමයි ඒකත් ඒකනේ ඊළඟට ආයම නිදහනක් කරනවා ඒක තමයි එක්පතිවීමට මේ දුක්ඛ සත්‍ය නිදහන වෙනවා කියන්නේ ඊළඟට සංයෝග සම්මේ සංස්කාරය යනවා දෙකෙන් බලපදනවා පරිපෝෂණය මේ සංස්කාරයෙන් ගැලවෙන දැන් සුද්ධයාට මේක පරිපෝෂණය කරගන්න යනවා. ආන කරගන්න සාමනා කරනවා. ඊට වඩා මුඛවත් කොටස ගන්නයි මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය කතා කරන්න කියන්නේ විශේෂ නිරෝධ සත්‍ය කතා කරන කොටස තමයි. ඒකේ ඒක දැක්කන කරුණකය ගැන අපි නිකන් වචන මාත්‍රයෙන් දීපත් කරනවා කියලා විද්‍යාත්මක කල්පනා කරනවා මොනවද මොනවද මොනවද මේවා කියලා. ඒ පොත්වල තියෙන කරුණා ගැන කල්පනා මතක් කිරීම නෙමෙයි මේකේ අවශ්‍ය ඒවා කියලා මතක තබාගන්නේ. ඒක අනුමතිය. සමාජයේ ධර්මය සමාජයේ ඉස්සතිය තියෙනවා. මේ මන්ත්‍රීක කඩේ සමාජයේ පොත්පත්වල තියෙන පුළුවන්. නමුත් ඒ පොත්වල තියෙන කරුණේ මේ අපේ අදහස ඒවා වෙනයි. ඔක්කොම කියන දන්න වෙනයි. ඒ වගේ මොනවාටත් මේ කර්ම කියවට පස්සේ සමානයේ පදව තියෙන අවබෝධය සමානයෙන් නැති කර ගැනීම තමයි සාමන ප්‍රතිපද කරන්නේ. ඒකේ මාර්ගයක් මේ වෙනවා අරුණ හතරක්. මේ ආලක්ෂණ මේ පුස්තන් දක්වන ආපිට තේමාවක් තමයි කියලා දක්වලා තියෙනවා. විඥාන මේ සංස්කාරයෙන් එකකට සමවන අපේ විඥාන. ඒක තමයි අපේ විපස්සනා. හේතුක. ඕමෝන් කල සකදාගන් කල ආදී ඵල ලැබීමට හේතු වන ස්වභාවය පුරා. දර්ශනක නිර්වාණය සහිත නිවන් දැකීම සමස්තය පරම දර්ශනයකම පෙන්වන ස්වභාවය. ආදිත්‍යයන් අතිපත්‍ය කම්ම කරන ප්‍රමෝදය. මේ ආදපත්‍ය වෙන කොටස් ලෞකික මානසිකත්වයේ ලෞකික පරිපත්තිය සම්බන්ධව පරිපත්තිය කියන්නේ යම් මානසිකත්වය ගැන ආගමන මාර්ගයේ ඒ ආගමනාදී ගමන්තම පොදුවේ සත්‍යන්ත භූමියේ සිටා කාරණා ඒ මාර්ගයේ සම්මාප්පේ සම්මාප්පේ සම්මාප්පේ සම්මාවාය අනුද ලෞකික මානසිකත්වය යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගයට පිටපත් වෙනවා නම් ඒ සෝවාන් මාර්ගයේ ලෝකෝත්තර සදාගාමී මාර්ගයේ ලෝකෝත්තර යනාගාමී මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ ලෝකෝත්තර මෙතෙන් විශේෂයෙන්ම කතා කරන්නේ ලෝකෝත්තර මාර්ග සම්බන්ධයෙන් ඒ කියන්නේ ඊළඟට දුක් සත්‍ය ගැන කර්ම හතරක් තියෙනවා. මේ කරන අනුන් දිහේ කච්චන් සංකතස්සන් අන්දස්සන්. මේ කරන සංකතස්සන් වෙනවා දුක් ස්වභාවයකට පත් වෙනවා. නිස්සාරණ වණේ කියන්නේ අපේ වාරණ නම් නිස්සාරණවා. ඒ කියන්නේ ඒ නිස්සාරණේ ලැබීම සුසු නිස්සාරණය කියන අදහස වෙන්නේ. නිස්සාරණේ කියන අදහස තමයි නිදහස් වෙනවා කියන ස්වභාවයට ගන්න. විදේකට විදේක ස්වරූපය. මේක සංකල්පමානයි. ආයත මානසික විවේක. නැකට අසන්නකට ගන්නවා. අනිත්‍යක මේක සම්පූර්ණ කරගන්න දුක්ඛ සත්‍යයකට අපි අනිත්‍යක සම්පූර්ණ මේක මේක අමතක අමතක ස්වරූපේ අමතකේන සුරක්ෂිත ආශ්‍රය කියන එකක් තමයි යමකට දෙන්නේ අනිත් අමතක කියන එක තමයි ඒක ගන්න මේක තමයි මේ නිරෝධ සම්පූර්ණ කරගන්න ඕන බව අපිට මේක පහකරගෙන යනවා බලන්න ඊළඟ දවසේ අපි මේක දුක්ඛ සත්‍ය පිළිබඳව දැනගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම මානසික වැඩිම නිසාම අන්දේ සත්‍ය සාමාන්‍ය කියන දැක්කාවල දේවල් ඒ සත්‍ය සත්‍ය සාමාන්‍ය කියන විදිහට සාස්ත්‍රා කරලා ඒ සත්‍ය සමස්තලක් දෙකක් නාමයේ කියන දීපාස්තනිය දැන් කරගෙන ඒ කියන්නේ කියන ආකාරයෙන් සාකච්ඡා කරන ආකාරයට සාකච්ඡා කරන